ස්වාමීන් වහන්සේ මම ඊළඟ ප්‍රශ්නයට යන්නම් වෙනත් කෙනෙක් අහලා තියෙන ස්වාමීන් වහන්සේ බොහෝ කෙනෙක්ගේ විශ්වාසයක් තියෙනවා යක්ෂ භූතාදීන්ට සත්‍යයේ සිතකට බලපෑම් කළ හැකි බව වේගවත් සිතකට එසේ බලපෑම් කළ හැකි ආකාරය පැහැදිලි කර දෙන්න. යක්ෂ භූතයට විතරනේ මනුස්සයින්ටත් පුළුවන් සිතකට බලපෑම් කරන්න. ඊළඟට අවුව වැස්ස පින්නටත් පුළුවන් සිතකට බලපාන. රූපයටත් පුළුවන් සිතකට බලපෑම් කරන්න. එතකොට මෙත් සිතින් පුළුවන් සිතකට බලපාන. වෛරයෙන් පුළුවන් සිතකට බලපෑම් ඇති කරන්න. ඊළඟට මන්ත්‍ර වලින් පුළුවන් ඒ කියන්නේ වාක් ශක්තියෙන් පුළුවන් සිතකට බලපෑම් ඇති කරන්න. වායුවෙන් පුළුවන් සිතකට තේජෝ ධාතුවෙන් පුළුවන් සිතකට බලපෑම් ඇති මේ මේ සමස්තයම සිතකට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ දැන් නාම රූප අන්‍යෝන්‍ය වශයෙන් යැපෙන්නේ. එතකොට ඒ නාම ධර්ම වෙනස් වෙනකොට රූප ධර්ම වෙනස් වෙනකොට නාම ධර්ම වෙනස් වෙනවා. දැන් දවල් වෙනකොට දැන් උදේ කාලේ සීතලයි. එතකොට ඒ සිසිරසත් එක්කලා අපට ඇති වෙන මනෝභාවයන් වල තියෙනවා 아무තු සෞම්‍ය ගතියක්. දවල් වෙනකොට තේජෝ ධාතුව අධික වෙනකොට රොස්සන් නැති ගතිය වැඩි, ඇඟේ උෂ්ණත්වය වැඩි වෙනකොට ඒ අනුව සිත් වෙනස් වෙනවා. ඊළඟට කයේ ආහාරජ ඕජා රූපය අඩු වෙනකොට ඒකත් එක්කලා ඇති වෙන සිත් වෙනස් වෙනවා. මේ විදිහට රූපය නාමයට බලපානවා. ඒ වගේම නාමයක් නාමයට බලපෑම් ඇති කරනවා. අපි මෙත් සිත ඇති කරලා අනිත් අයගේ සිත් වලට බලපෑම් ඇති කරන්න, ද්වේෂයෙන් අනිත් අයගේ සිත් වලට බලපෑම් ඇති කරන්න, එහෙම බලපෑම් ඇති ඇති කරන්න පුළුවන්. ඉතින් කොච්චර වේගවත් ඇති වුණා වුණත් බලපෑම් කරන්න ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් හැම අමනුෂ්‍යාත්මයක්ම මේ අපිට බලපෑම් කර කර ඉන්න ඇවිල්ලා නෙමෙයි අපි පසුගිය සතියේ පැහැදිලි කළා. කුෂ්ඨ බල්ලෙක් තමන්ගේ ගෙදර ස්තෝකුවට ආවන් පස්සේ ඌට අදහසක් නැහැ මම මේ ගෙදර අයට බලපෑම් නැති කරනවා කියලා. හැබැයි ඌ එළිය එතන ඉන්න තාක්කල් ගඳ ගහනවා මැක්කෝ මේ හැමතැනම දුවනවා. ඒ ප්‍රශ්න ටික අපට ඇති වෙනවා. ඉතින් ඒ වගේ අමනුෂ්‍යාත්ම භාවයක් කිට්ටුවට ආවන් පස්සේ ආ තේජෝ අධික නම් ඒකේ පීඩාව අපට දැනෙන්න පුළුවන්. එතකොට වායෝ අධික නම් ඒකේ පීඩාව. දුර්ගන්ධය අධික නම් ඒක අපට දැනෙන්න පුළුවන්. අර කරණීයනත සූත්‍රය උගන්වලා යවි හාමුදුරුවෝ උන්වහන්සේලාට අර අමනුෂ්‍යාත්ම දුර්ගන්ධය ශබ්ද රූප එක එක જાති වලින් බියවැද්දුයි. ඒ වගේ ගන්ධයෙන් පවා අපට පීඩා ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ස්වභාවයත් එක්කලා අපේ රූප කලාපවල යම් යම් තුන්දොස් කිපිලා රෝග හට ගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ගේ මානසික තත්ත්වයත් එක්කලා අපේ මානසික තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපේ මනස ශක්තිමත් නම් අපි සති සම්පජඤ්ඤයෙන් යුක්තව අපේ මනස ශක්තිමත්ව පුහුණු කරනවා නම් අරවෙන් ඇති වෙන බලපෑම අඩු වෙන්න පුළුවන්. එහෙම නැතිනම් නාම රූප ධර්ම දෙකෙන්ම අපේ සිතට බලපෑම ඇති වෙනවා.